අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඇට නියෝජ්‍ය සූත්‍රය අරලා ඉතා සරල ධර්ම දේශනාවක් ඇති මේ දක්වා අපි ධර්ම දේශනා පවත්වන විට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍රයන් සායෝගික වශයෙන් අත්දැකලා ඒ සායෝගික ධර්මය මේ ඇට අප ඉදිරිපත් කළේ විශේෂයෙන්ම නිර්වාණ ධාතුව මත කරලා තෙන්නම් තෙන්නම් කරන නිර්වාණය සාක්ෂාත් කළ හැකි ආකාරයට ධර්ම දේශනාව යොමු කරමි. එවැනි ධර්ම දේශනා මේ අයගෙන් බොහෝ දෙනෙකුටම දෙන්නේ නැහැ. ඒ ධර්ම දේශනාවේ තියෙන විට <clears throat> දුකින් කෙනෙක් පමණයි ඒ කියන ධර්මයේ ප්‍රායෝගික වශයෙන් හදවතින් අත්දකින්නේ. අත්තට කෙනෙක් පමණයි ඒ ධර්මය අවබෝධ කරන්නේ. අවබෝධ කළත් ප්‍රායෝගික වශයෙන් මේ අය ධර්මයේ අත්දකින්නේ නැහැ. සුදුක විශ්වාස කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න. තේරුම් ගත්තාට අවබෝධ කරන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරන්නේ දකින්නේ නැහැ. එම නිසා අපි එවැනි ධර්ම දේශනා ප්‍රවත්න විට ඒ ධර්මයේ මෙතේ නායකයන් විවිධ ආකාරයෙන් නිවේදන විමර්ශන කරමින් ධර්මයේ නිගල කරමින් ඇසුරුන අවස්ථා රාශියක් ගැන අපිට දැනගන්න ලැබුණා. අපි ඒ ගැන කලින් මේ ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා අපි කල්පනා කළා මේක පස්ව ධර්ම දේශනා කරන විට එවැනි ප්‍රායෝගික ධර්ම කිසිවක් දේශනා නොකිරීම. නිවන් මඟ පෙන්වන්න කරලා නිවන මත කරලා දෙන ධර්ම දේශනා නොකැත්තේන. පොත්පත්වල තියෙන කරුණු ටික බලලා ඒ ආකාරයෙන්ම අපි ඉදිරිපත් කරනවා. අප පොඩ්ඩක් වශයෙන් මේ කායෝත්‍ය ධර්ම පොත්පත්වල දැක්වෙන ධර්ම වලට විරුද්ධ වශයෙන් තේමී යන විට ඒ ප්‍රතිවිරුද්ධ භාවයක් තේරුම් කරලා දෙනවා මේක පොතේ මෙහෙම කියවාට කායෝත්‍ය වශයෙන් සත්‍යතාවය නෑ කියලා. ඒ වෙනි කරුණ මේක පස්සේ ඉදිරිපත් නොකිරීමට අප තීරණය කළා. උදාහරණයක් කියනවා නම් අන්ත මිනිහෙකුට කොච්චර ලක්ෂණ රූපයක් චිත්‍රයක් දීලා තියෙනවද මේ බලන්න මේ රූපේ හරි ලක්ෂණයි හරි විචිත්‍රයි කියලා ඒ අංගමින්ට ඒ රූපේ දකින්නට බෑ. ඒ පෙන්වන මිනිහා එවැනි රූපයක් එවැනි අංග මිනිහෙකුට මොඩේ. මට මේ මොඩකම දැන් වැටහුණා. එනිසා අප අද සිට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන ඉතාමත්ම සරල ධර්ම දේශනා මේ තුළින් ප්‍රායෝගික ධර්ම මත කරන්නේ නැහැ. අපගේ අධ්‍යක්ෂයන් අදලා කරන ලබන එවැනි ප්‍රායෝගික බණ ඊට පස්සේ ප්‍රකාශ කරන්නේ නැහැ. සම්ප්‍රදායකට පටහැනි වූ ධර්ම තිබුණත් ඒ පොතේ තියෙන සම්පදායට අදහස් පමණක්ම අප ඉදිරිපත් කරනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේශෝත්‍රයෙන් ධර්මයක් දේශනා කිරීමට. එදා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ විශ්ව උපස්ථායක වශයෙන් පත් කිරීමට ප්‍රථමයෙන් බොහෝ භික්ෂුන් වහන්සේලා විසින් විට උපස්ථායක තනතුර දැරුවා. සමහර උපස්ථායක භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අවබෝධ නොකරගෙන වැඩ කරපු අවස්ථා කිසිම බව පොත්පත්වල දැක්කේ ඒක අවස්ථාවකදී නාග සමාල කියලා උපස්ථායක භික්ෂුන් වහන්සේ නමක් සිටියා. බුදුරජාණන් වහන්සේ උන් සමග ගමනක් වැඩියා. මං සංගීතයට පැමිණියා ඒ යායුතු ස්ථානයකට මාර්ග දෙකක් තිබෙනවා. එක මාර්ගයක් සිටේ අනිත් මාර්ගය දුගයි. මේ නාග සමාල කියන උපස්ථායක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වදාරන කියන මේක කෙටි මාර්ගය. බුදුරජාණන් වහන්සේ යන්න හදන්නේ දීර්ඝ මාර්ගය. බුදුරජාණන් වහන්සේ දීර්ඝ මාර්ගයෙන් වදින්න හදන විට නාග සමාල කියන ස්වාමීන් වහන්සේ ඔය දීර්ඝ මාර්ගය ඒක තමයි කෙටි මාර්ගයෙන් යන්නේ. නෑ නාග සමාල අපි මේ දීර්ඝ මාර්ගයම ගමන් කරනවා. නාම තමයි නැවත ප්‍රකාශ කරන ප්‍රතිමාර්ගයෙන් යන්නේ. මේ විදිහට තුන් වාරක් ප්‍රකාශ කළා තුන් වාරයේදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒක පස්සේ නාම සමාන කරපේදී තමාගේ අතේ තිබෙන පාත්‍රයේ සිවුර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ සිවුර දින කියලා. මෙන්න බුදුරජාණන් වහන්සේ උපහාසයේගේ පාත්‍ර සිවුර උපහාසය අරන් යන්න මම මේ මාර්ගයෙන් යනවා. පිටි මාර්ගය මේකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා මහා සංඝ ගමන් කරන උපස්ථායක හාමුදුරුවෝ මගේ පාත්‍රයේ මගේ සියලු බිම තියලා යන අවස්ථාවක් තියෙනවා මහණෙනි කියලා. ඒවා පවිත්‍ර පිටකේ දැක් වෙනවා. ඉතින් මේ නාම සමාන කියන ඒ උපස්ථායක හාමුදුරුවන්ට ඒ පිටු මාර්ගයේ ගමන් කිරීමට පත්ම ගමන් කෙරෙන මාර්ගයේ ගමන් කළ නිසා සොගන්ගෙන් පීඩා දහට විඳින්නට සිදු වුණා. බුදුරජාණන් වහන්සේ දීර්ඝ මාර්ගයෙන් නිර්පද්‍රිතව ගමන් කළා. තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සුණක්සත් කියලා හාමුදුර කෙනෙක් එක්ක වඩිනවා. ඒ සුණක්සත් බුදුරජාණන් වහන්සේගේ සෙවණෙන් ලක්බසි වගේ බුදුහාමුදුර ළඟම පසුපසින් ගමන් කරන්නේ. ආජීවකයේ මේ නිකන්තේ පසුපසින් පාරේ ඉන්නවා. මොහු කල්පනා කරනවා මේ සුණක්සත් අපට කොහෙද රහත් භාවයක් තියෙන්නේ? අර නිකන්තයාට නේද අර ආජීවකයාට නේද නිර්වත් ආජීවකයාට නේද මේ රහත් භාවය තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ අදහස දැක්කා. ඔහුගේ අදහස. අදහස දැකලා ඒ සනක්කත් තනාවුරන්ට කියන ඔබ දුක්ඛ පුත්‍රයෙක් කියලා ප්‍රකාශ කරනවාද සනක්කත්. එහෙම විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ විමසනකොට සනක්කත් ප්‍රකාශ කරන ඇයි බුදුහාමුදුරුවෝ එහෙම මට ප්‍රකාශ කළේ? ඔබ හිතුවා නේද අර නිගන්ඨයා රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒක සනක්කත් ප්‍රකාශ කළ වචනේ හරි බැලෑරුණා. බුදුරජාණන් වහන්සේ රහත් භාවයට මතුකම් දක්වනවාද කියලා. ඊට පස්සේ තුනක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තුනක් පස්සේ මම රහත් භාවයට මතුකම් දක්වනවා නෙවෙයි ඔබ රහතන් වහන්සේ වශයෙන් පිළිගන්නා ලබන අපට වඩා එකක් වශයෙන් පිළිගන්න ලබන ඒ නිසංසය අද අද සිට දවස් හතකට පසුව ආහාර දිරවන්නට බැරිව මරණයට පත් වෙනවා. ඕ අහවල් තනයි ආදානයේ මා මොකද වලදන්නේ නැත්තම් පුස්සන්නේ ආදානය කරන්නේ දවස් හතකට එතන මලමිනිය ගොස් ගමනවා ඒ නිහාට ඔබට නැවගේ මලමිනිය ගෙනියන්නද බෑ ඔබ දවස් හතකට පස්සේ ගිහිල්ලා මලමිනියට තත්තු කරලා කතා කරලා අහපන් එහාට පස්සේ මලමිනිය කතා කරලා ඔබට කියයි මම මේ අසුර නිසා උපදිනා ප්‍රේතෙක් වශයෙන් කියලා මේ සුණක්පත්ය බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල වශයෙන් ළඟමින්ට සුණක්පත්ය බුදුහාමුදුරුවෝ අතහැරලා මහා මාජීවිතයට දුගෙන ගියා. දුගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරය කිව්ව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු දේවල් වලදීනේ ඔබ බුදුහාමුදුරුවෝ බොරු කරන්නට වෙන. එනිසා ආහාර ගැන දෙවීම ගැන සෝවේ සම්බන්ධ ආහාර දිරවන්නේ නැතුව ඔබ මරණයටපත් වන්නේ කියන්නේ. ඊට පස්සේ මේ ආජීවය කල්පනා කළා ආහාර නොගෙන මරණය සිදු වුණොත් බුදුහාමුදුරුවෝ කියපු වචනය බොරු වෙනවා. ඒ නිසා මම ආහාර ගන්නේ නැහැ. ආහාර විදවිලක් උතරට නැතර වීමක් සිදුවන්නේ නැහැ. මොහු දින ගානක් ආහාර නොගෙන සිටියා මොහොත උපස්ථානය කරන අය ඔහු සෑම ආහාරයක් සමග පැමිණ අදින ගානක් ඒ දේවල් වලට ගියේ නැති නිසා මොහොතේ මේ ආහාර දැම්මා. ඔහු පුස්කරවති ආරක්ෂා කරන කෙනෙක් ආහාර දැක්කාට පස්සේ සංඥා වැටෙන පාදන ඒ ආහාර ගිලගෙන ගිලගෙන ගියා. ඒ දවස් හතේ වෙන ආහාර ගිල වීමෙන් මෙහෙත් ඔහු මරණයටපත් වෙනවා. දෙකෙන් තුනක්වත් කල්පනා කරපු එක හරියන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ඕමගේ මලබිනේ අහවල් තැන ගමන්නේ කියලා ප්‍රකාශ කළා. ඒක වළක්වන්නට ඕනේ කියලා එහිදී පුරාජිකරුවන් මේ එකතු කරගෙන එම ස්ථානයේ මලබිනේ ඈතට ගෙනියන්නට පුළුවන් තරම් උත්සාහ කළා. ඒ මලබිනේ සොලවන්නටවත් කිසිවෙක්වත් සමත් වූයේ නැහැ. එතනම දමා යන්නට සිදු වුණා. ඊට පස්සේ මේ මලමිනියා කතා කරන අවස්ථාවක් කවදාවත් තිබුණේ නැහැ. මේකෙන් මට බුදුරජාණන් වහන්සේ අකපීතියට පත් කරන්නට පුළුවන් මේ තුළින් බුදුරජාණන් වහන්සේ කියපු වචනය බොරු කරන්නට පුළුවන් කියලා පිළිවෙත් සඳවාගෙනම ගියා මලමිණියට ඒ කියපු දවසට මලමිණිය හිතට සත්‍ය කරලා ඇහුව ඔබ කොහෙද ඉපදුනේ කියලා. එයා පෙරේතේ කියලා අසුර නිසායි අසුර නිසායි දැන් දේයන්ගේ දේයන්ගේ කොටස තියෙන අසුර කියලා නේද නෙවෙයි මේක ගණන් ගන්න ප්‍රේත කොටස ඒ ප්‍රේත ආත්මයේ මලමිණියට ආලෝක වුණා. මලමිනියට ආවේ කියලා කතා කළා. මලමිනිය කතා කරලා කිව්වා මම මෙතනයි උපදිනේ අසුවේ සතෙන් කියලා. බෝධ කරන්නට බැරි වුණා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වචනේ. සාමාන්‍යයෙන් බෝතයන් දෙවෙනි දේවල් කරන්නට පුළුවන්. මලමිනියක් බව කතා කරවන්නට පුළුවන්. ඒ අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සාම්ප්‍රදායික කෙනෙක් මලමිනියකට තිබුණු සිය දෙවිචාරයක් දැක්ක සාංශකෝලේ සිවරයන් අසාගෙන එනකොට මරණය ඉතාමත්ම දුරාපත් භාවයට පත් වෙලා තිබුණේ ඒ මරණයේ අයිති පුද්ගලයා කන්නේ විඤ්ඤා මැරිලා භූතෙක් කියලා ප්‍රේතෙක් කියලා නැත්නම් ආත්මෙක් කියලා ඊට පස්සේ මේ භූතය ඇහෙන්න ගියා මගේ රෙදි කෑල්ල ගන්න දෙපා මගේ රෙදි කෑල්ල ගන්න දෙපා කියලා හාමුදුරන් හාමුදුරුවෝ ගණන් ගත්තේ නෑ රෙදි කෑල්ල ගත්තා ඊට පස්සේ භූතය මලමිනේ ගාවේ ඉඳලා හාමුදුරුවෝ පස්සෙන් මලමිනේ එලවන්නට පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සරත්නෝර ජේතවනාරාමයේ දක්වා මෙලේ මලමිනිය පස්සෙන් එලවගෙන එනවා හාමුදුරුවෝ වෙඩි කැල්ලක් අරගෙන යනවා. ඊට පස්සේ මේතවනාරාමේ ළඟට යනකොට මලමිනිය අන්තර්ධාන වුණා. එතන ඉන්දියාවට යන්න බැරි වුණා බුද්ධ තේජසට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම කළා. ඉතින් ශික්ෂාපදයක් පවතනෙවුවා. මේ මලමිනියකකින් වස්ත්‍රයක් ගන්නවා නම් පාසකෝල 100ක් වශයෙන් ජීවිත කර ගැනීමට ඒ මලමිනිය අලුත් එකක් නම් ඒකෙන් උඹලට ගන්න එපා. ඒක කුණු වෙලා තියෙන්න ඕනේ, දීපපලකින් හිඳලා තියෙන්න ඕනේ. එහෙම මලමිණියකින් පමණයි මේ පාසකෝටි වලට හෝ පිටි කැලක් ලබා ගන්නට පුළුවන් කියලා. භූත ආත්මවලට එවැනි දේවල් තියෙන ශක්තියක් තිබෙනවා. ජීවත් වෙන ශරීර කූඩුවකට භූතයකට කුමක් නම් කරන්නට බැරිද කියලා ඒවා ගැන දන්න අය දන්නවා. මේ නීතිය හාමුදුරුවෝ තොන්න ඔය ගන්න වෙලා සමහරයට ගණන් ගත හැකි උපස්ථායක හාමුදුරුවෝ. එදා මේ කිය හාමුදුරුවෝ පින්දපාතයේ වැඩියා වදින වෙලාවට එක්තරා රමණීය ස්ථානයක් දැක්කා වැඩසටහනක් දත් වලින් දුක්කඳුන් වලින් සිරුණු සමනීය භූමික දේශයක් මම කල්පනා කළා මේ ස්ථානයේ මට ඉතාමත් සුදුසු භාවනා කිරීමට නිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ස්වාමීන් වහන්සේ මට මේ ස්ථානය මම දැක්කා මට භාවනා කරන්නට අවස්ථාව දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මේ දිය ඔබ විතරයි මට දැන් එකක් ආයෙත් අපේ මේ වෙලාවේ සිටින්නේ මොන කවුරුත් හරි විශ්වම මහසේ නමක් නැහැට එනතේ පිටක් ප්‍රමාදවන්නේ මේ මේ දිය හාමුදුරුවෝ දෙවෙනි සැරේටත් ඉල්ලා සිටියා දෙවෙනි වරටත් ඉල්ලා සිටියා බුදුරජාණන් වහන්සේගෙන් මට භාවනා කරන්න යන්න අවසර දෙන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආයේ මේ දිය ඔබ විතරයි දැන් තියෙන්නේ කවර කොහොමද වෙන සාම්ප්‍රදායන වෙනකන් මඩක් නැවතුන්නේ. තුන්වෙනිතරේට මේ දිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ටික ඔබ කරගෙන ඉවරයි. මට නම් තව ගොඩාක් වැඩ කරගන්නට තියෙන ඒක නිසා භාවනාකාන් කියන්න දෙන්න දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ දිය තරම් ඔබ භාවනාව ගැන කතා කරනවා නම් මම කුමක් කියන්නද? මේ දිය දියා ඒ ස්ථානයේ භාවනා කරන්නට වාඩි වුණා. භාවනා කිරීම සඳහා ඉතින් මොහුගේ සිතට නොඑක ආකාර කාම සංකල්පනා දැනිට ගන්නට පටන් ගන්නා දැක්කා බලාගෙන ඉන්නට පටන් ගත්තා. ව්‍යාපාදිකත් සිත තුනේ මතු මතු වෙන්නට පටන් ගත්තා. මොහු කල්පනා කරන අනේ මම ආයෙත් බහනා කරන්නට ඒ වුණාට මගේ සිත තුළ නිරන්තරයෙන්ම බලාගෙන යන්නේ මේකෙන් දාපු මොහොතේ සිටම මේ කාම විතක්ක, මේ ව්‍යාපාද විතක්ක, මේ විනිසා විතක්ක මම මේ මාර්ගයේ ගමන් කරන්නේ නැහැ කියන අවබෝධය ආව මේ විදිහට. මේ භාවනා කිරීමේ සුදුසු සක්කාය භූමි භාගයන් කියලා. ඒ සක්කාය භූමි භාගය සමාධිතකෝ සමාධි යෝග්‍ය වූ භූමි භාගය තරා ඒ පුණ්‍ය ශක්තිය මගින්ම කෙනෙක් යොමු වෙනවා. ඉතින් මේ විදිහට එතන භාවනා කිරීමේ සුදුසු සක්කාය භූමි භාගයක් නෙවෙයි. ඔහු ඒ ඉස්තර ආත්මවල රජ කෙනෙක් වශයෙන් සිටියා දුක අවස්ථාවකදීම සමාජයේ පරිවාර ස්ත්‍රී සමග කාම සම්පත් විදපු ස්ථානයක් වේ. එන ස්ථානයේ ඉඳලා වදකයන්ට නියම කළ අසෝරුන්ට දඬුවම් පමණීමේද තරහ සිටින යුතුය. එන ස්ථානය. ඒකයි මේ සංස්කාරික පුරුද්ද වශයෙන් එවැනි කාම විතත් එන්නේ නිරාකාර විනිශ්චාවිතත් බෞද්ධයේ පිටතුලින් ගලාගෙන යන්න පටන් ගත්තේ භාවනාව වෙන හරියන්නේ නැහැ. ඔහුට සප්පාය දුම් භාගයක් නෙවෙයි. මේ දන්නා කර්මයේ මෙත සූත්‍රය ඒ සෝතේ සත්‍යඥානා ප්‍රේතිස්සන් වහන්සේලා හැට නමකට ඒ ජීවිතේම රහස් වීමට තරම් පුණ්‍ය භාග්‍යයක්ද විස්සන් වහන්සේලා මහා තීර්ථ සම්පන්න විස්සන් වහන්සේලා නිකම් ශ්‍රමණ දේශකාරී බුද්ධයන් නෙවෙයි ඒ විස්සන් වහන්සේලා ගියා ස්ථානයට භාවනා කරන්නට භූතෝ කරදර කරන්නට පටන් ගත්තා එක්කෙනෙකුටවත් භාවනා කරන්නට බැරුණා හැන්දවල් සිත් කියලා බය වෙලා භාවනාව කඩාපත් කරලා අනිත් ස්ථානේ පාවන විදිහටම භූතයන් කරදර කරන්නට පටන් ගත්තා ඊට පස්සේ මෙයා හිතනවා මේ මොකද්ද සීල සම්පන්න අයට නම් භූතේ කරදර කරන්නේ නැහැ කියලා. මේ ජීවිතේ පස්සිම පෞෂ්‍ය රහත් භාවයේ අතේ තියෙන අය. ඒ ඇයට සදා හිසිදුන අදුප්‍රදානන් වහන්සේ හැමෝට ගියා. ඉන්නවා බුදුරජාණන් වහන්සේට සිදුව පුවත කියලා. අනේ ස්වාමීන් වහන්සේ අපිට වෙන ස්ථානයකට යන්නට අවසර ලබා දෙන්න භාවනා කිරීම සඳහා. බුදුරජාණන් වහන්සේ දැරුවා. මොහොතට ඉතාමත්ම යෝග්‍ය ස්ථානය එතනයි. ඔබලට සුදුසු ඉතාමත්ම සත්‍යයන ස්ථානයේ මේකයි මහණෙනි එම නිසා මේ කර්මයේමත සෝත්‍රය නම කියලා දෙනවා ඒ සිහිල සත්‍යානා කරලා ඊට පස්සේ මෛත්‍රී පාදක කරගෙන භාවනා කරන්න ඔබලට හරියයි කියලා බුදුරජාණන් වහන්සේ වුන් පිටත් කළා ඒ සත්‍යය ස්ථානය මේ වේග්‍යහාම්කෝ මේ ස්ථානය සත්‍යයක් නෙවෙයි අර කලින් තිබුණා සමාජයේ අපේ ආත්මවල සම්බන්ධතාවයන් නිසා තේ ස්ථානයේ නිසිදුසි නමුත් දැකුම් කලේ සමනීයයි සිය සියදින්ම සුදුසුදයි. හොඳ සිතේ සම්පූර්ණ හමන ස්ථානය. එසේ වත් මේ ගිය දෙයට සුදුසු නෑ. මේ ගිය ආපා බුදුරජාණන් වහන්සේ හැමෝට ගියා. නිලා සිත උපුවත ඒ ආකාරයෙන්ම සැලකලා. අපි නම් කතා කරන්නේ වෙලාවේ මම කිව්වන්නේද මේ ගිය උඹට යන්නට එපා කියලා. එහෙමයි අපි නම් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි ප්‍රකාශ කළේ. අපරිපක්ඛාය මේකේ හේතෝ මුඛ්‍ය පංච ධම්මා පරිපක්ඛාය සංවත්තන්ති මුදිය මේ මොහකලා නොදිය හේතෝ මුඛ්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා කරුණු පහක් උපකාර වෙනවා හේතෝ මුඛ්‍ය කියනක සමත වශයෙන් සහ විදර්ශනා වශයෙන් කියන අවස්ථා දෙකකින්ම විස්තර කරන්නට පුළුවන් සමත වශයෙන් කතා කරන විට මෙත්තා චේතෝ විමුක්ති කරුණා චේතෝ විමුක්ති ආදී වශයෙන් දැක්වෙන අපස්සත්වල එයින් අදහස් කරන්නේ ධ්‍යාන සම්පත්. එතකොට මේ ධ්‍යාන සම්පත් ලබා ගැනීමට අවශ්‍ය වෙන කරුණු පහක්. විදර්ශනා වශයෙන් කතා කරනවා නම් අනිමිත්ත චේතෝ විමුක්ති අරහත්ඵල චේතෝ විමුක්ති ආදී වශයෙන් දැක්වෙන පරිදි උසස්ම වශයෙන් කතා කරන විට අරහත් ඵලයක් චේතෝ විමුක්තියක්. එතකොට මේ අරහත් ඵලයේ දක්වා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කිරීමට උපකාර වන කරුණු පහ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මොහොතලා නොදිය මේ හේතෝ විමුක්තිය ලබා ගැනීම සඳහා පංච ධම්මා සංවත්තන්ති මේ කරුණු පහක් උපකාරයේ සිටින පවතින පතනේ පංච මොනවාදේ පහ. මේවා මේ අය දැනගන්න ඕනේ දැනගෙන සමාජයේ సంతානය තුළ දිනු කරගන්න ඕන. බලාපොරොත්තු වන්නේ සමත වශයෙන් ධ්‍යාන සම්පතක් ඒ සීතෝරණිකය ලබා ගැනීමට නම් අපේක්ෂා කරන්නේ අරහත්ඵල සීතෝරණික සංජාතෝතුම නිර්වාණ ධාතය සාක්ෂාත් කිරීමට නම් මේ කියන කරුණ පහ තමයි සිත තුළ ඇති කර ගන්නට ඕන. මොකද්ද පළවෙනි කාරණාව? ඉදමේදී දෙක්ඛෝ කල්යාණ මිත්‍රෝ හෝතේ කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ මේ දිය මේ සීත විමුක්තිය ගැනීමට ලබා ගැනීමට අපේක්ෂා අපේක්ෂා කරන පුද්ගලයා විසින් කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න ඕන. කල්යාණ සහායෝ තමා ඇසුරු කරන සහායකයන් කල්යාණ වන්නට ඕන. දැන් මේ අය මේ භවනා ශාලාවට ගන්නේ මේ අයගේ අනිත් යෝගාවචරෝ මේ අයගේ කල්යාණ මිත්‍රයන් නෙවෙයි සහායකයන්. මේ කල්යාණ වන්නට ඕන. තමාගේ භවනා කඩාකප්පල් නොවන ආකාරයට කටයුතු කරන සමාජයේ සද්ධාව පිළිගැනීමට නොදී මේන ආකාරයෙන් වචන ප්‍රකාශ කරන උසස් කල්යාණ මිත්‍රයන් වන්නට ඕන. ඒක පළවෙනි කාරණාව. කල්යාණ සම්පන්නකෝ කල්යාණ මිත්‍රයන් ඈසු වීමට අතුරු කිරීමට නැඹුරු වූ සිතක් තිබෙන්නට ඕන. හේතු මිත්‍යයන් බලාපොරොත්තු වෙන ඉස්නාරක මේ දින ධර්මයේ පළමුවෙන් ඇති කර ගන්නට ඕන. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළනවා කොනිතරම් මේ ගිය දික්කෝ සීලවා හොතේ මේකේ වදාරේ බුද්ධයන් මහසේකට අදාළ පද්ධතියේ සම්පත්තිය විශේෂයෙන්ම තාත්මක සම්මතියයි විස්තර කරේ. නැවතත් ඒ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන එක්කන සිල්වත් ගන්නට ඕනේ. බුද්ධස්ඥාන වශයෙන් මේ අය නම් අදුම වශයෙන් නිත්‍යව පංචශීල ධර්මයක්වත් ආරක්ෂා කරන්නට ඕනේ. තමන්ම කල්පනා කරලා බලන්න කොච්චරනම් අපි බොරු කියනවාද කියලා. මට අහු වෙලා තියෙනවා මේ ලෝකාවචරෝ යසසී සමාදන්වල සිටින යෝගාවචර අනන්ත පත්තමානවත් බොරු කියනවා. කෙලවරක් නැති බොරු. අපේ පැලවෙන බොරු. අනේ මේ අය කොහොම චේතෝ විමුක්තිය ලබා ගන්නද? මේ අවශ්‍ය වෙන දෙවන කාරණාව චේතෝ විමුක්තිය ලබා ගැනීම සඳහා භාවනා කරන ආකාරය අපට ඉයක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එම නිසා අතුම වශයෙන් මේ දෙලෙන් ආදිවාසීන් සීලය සමාදන් වුණා. කතා කරන්නේ භාවනා ගුරුනාට මොනවද? මේගොල්ලෝ ඇලියට ගිහිල්ලා කර කර සිටින්න මොනවද සංපත්තලාප දෙද දෙදා කාලේ අපිට යන්නේ. අපි ඇවිල්ලා කල් කියනවා නම් එහෙම කොහොම කතා කර කර ඉන්න තේපා හොඳ නෑ කියලා අපි එක්ක සිටිනවා. අනේ ආමතුරු හරිනාරකයි. ඒකයි මම මේ කතා කරන අයට දැන් කතා කරන්න ඉඩ දීලා තියෙන්නේ. දැන් කෙනෙක් කතා කරන්න දැන් කෙනෙක් කතා නොකරන්න කියලා. මොකද දෝෂාරෝපණ කරනවා මේ අයට මම දෙමු කියන විදිහට. නිදන්නතාවත් ඔහේ කච්චන් තැන් වල කතා කර කර කතා කර ඉඳිනවා. හැබැයි ඊයේ සමාදන් වෙනවා සම්පස්සලාපා වේරමණී ශික්ෂාපදයෙන් සමාදියාන කියලා. ඒ නැතික වංචාසහගත විදිහට තබාගෙන බොරු සිතෙන් නාගෙන ඉඳලා කවදා දේශිත වලින් ඉලගන්නට බෑ ඒක නිසා සීලය ඉතාමත්ම අවශ්‍යයි. අදම වශයෙන් සංසීල ධර්මයක් ආරක්ෂා කරගන්න මේ සිත වලින් ලබා ගැනීම මේක දෙවන කාරණාව. තුන්වන කාරණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා කුණිතපරම් මේදිය දෙක්ඛේ ආරංකත අபிසල්ලේඛිත හේතෝරණ සත්‍යය සියතේදං අත්‍යත්තකත සංකච්චිකත පරිදේක්කත අසංසම්බකත විරියාරම්භකත සීල සමාධි ප්‍රඥා විමුක්ති නිමිති ඥානදර්ශන කත ඒදරෝපියා ඒදරෝපියා කතාය නිකාමලාභී හොතේ අකුසලාභී අකුසලාභී මේ විරුද්ධාවචනයේ විසින් කලසියක කතා 10ක් තියෙනවා. බස සම්මදික කතා ඒ කතාවල විතරයි නිරසවන්න ඕනේ. අතිසල්ලේ නිසා මේ කෙලෙස් කැවීමට උපකාර වන කතා. සීතෝ ගෝරණ සත්‍යය. නීතියෙන් ලබන සීතෝ නීතියෙන් ලබා ගැනීමට විතරෝ කතා තියෙනවා. මොනවද? අත්‍යච්ඡ කතා, අවිශේෂ්‍යතාවය ගැන කතා කරන්නේ. මේ යෝගාවචරයන්ගේ සමහර මහේකාක්‍යයි. තමන්ගේ තියෙන මහාන් තත්ත්වයේ දෝෂයක් පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. අන් අයට කියන්නේ අන් අයගේ දේවල් හා සංසන්දනයට ලැබෙන බලන්න මගේ අනිතේ යොත අර ගොල්ලන්ගේ රැහෙන නෑ මේ විදිහට මහාන් සත්‍යයන් කියන්න කරන්න හදන. ඒ වෙනි කතා අහන අයගේ භාවනාවක් දුර්වල වෙනවා. ඒ වෙනි කතා කියන අයගේ භාවනාවදී නෙමෙයි නෑ. ඒ නිසා ගුණ ධර්මයක් වශයෙන් නැති කර ගන්න ඕන. මොකද්ද? අල්පේෂ්ඨ කාර්ය භාවනාව දිනු කර ගැනීමට අයිතිකාරය පිළිබඳ කතා කරන්න ඕනේ මේ මහාන් සත්‍ය භාවය ගැන කතා නෙවෙයි. ඒක මේ සීතෝ විවරණ සංස්කාරය කතාවක්. මේ සීතෝ උන්නතිය ලබා ගැනීමට හේතු වෙන කතාවක්. අනිත් එක සන්තුෂ්ටි කතා. ලැබෙන සතුටු වීම පිළිබඳ කතා කරන්න ඕනේ. අවිවේක කතා විදේශයේ පිළිබඳයි ලෝකායතනෙන් කතා කරනවා නම් කතා කළ යුත්තේ. කාය විදේශයේ පිළිබඳව, සිතේ චිත්ත විනයේ පිළිබඳව, මේ සිතේ කෙලෙස් ඇතිවීම උපදින විනයයන් පිළිබඳවයි කතා කරනවා නම් කතා කළ යුත්තේ. අනිත් කතා ඔක්කොම ඒක ප්‍රතිවිරුද්ධ කතා කියන්නම මේ චේතෝයින කියලා බාඩමීමට පටහැනි වෙන ධර්ම. ඊළඟට අසංසග්ග කතා සංසග්ගයන් පිළිබඳ කතා කරන්නට හොඳයි. සංසග්ග පහක් තියෙන බව දක්වලා දෙනවා. මේ දර්ශන ගැටීම් පිළිබඳ කතා, ඇසීම් පිළිබඳ කතා ආදී. එවැනි කතාවලින් ඈත් වෙන්න ඕන. අනිත් එක දිව්‍ය ආරම්භ කතා ඉතාමත් වැදගත් එකක්. දිව්‍ය ඇති වෙන ආකාරයෙන් කතා කරනවා නම් කතා කරන්න ඕනේ. මේ අය දැනටත් නිදි මේ කන තියෙන වෙලාවේ මම දන්නවා මම හැබැයි ඉඳ කියන්නේ ඉඳි. පරිවර්තනය කියලා පිටිරෝ කියලා කතා කරගෙන ඉඳි කියනවා දුවන්නනවා. මේවා කර කර ඉඳලා කොහොමද නිවන් යන්නේ? ඉතින් භාවනා මධ්‍යස්ථානවලට දැන්ලා හරියන්නේ නැහැ. නිවි ආරම්භ කතාවයි කරන්න තෝරන්නේ. ජීවිතයේ ඇති වෙන ආකාරයෙන් සමාජයේ ජීවිතයේ තව තවත් දියුණු වන ආකාරයෙන් කතා අපි අහනවා නම් මුලින් කතා කරනවා නම් අපට පුළුවන් අපේ ජීවිතය තව තවත් දියුණු කරගන්නට. විචිත්‍රයේ කියලා ඉඳලා විචිත්‍රයේ ඉඳලා හිින ජීවිතයේ ඉඳලා මේ නිර්වාණ භාවය සාක්ෂාත් කරන්නට බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් කතා කරන්න ඕනේ. කතා කරනවා නම් දිව්‍ය ආරම්භ කතා. එතකොට මේ ආදී කතා කතා කරන්න ඕනේ. ඊළඟට තවත් කතාවක් පහ. සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විඥාන දර්ශන කතා. සීලය ගැන මේ සීලය රැකීමේ ආරක්ෂාව කිරීමේ ගුණ මේකේ අපේ ආරක්ෂා නොකිරීම නිසා බොරුම කීම නිසා ඇතිවන අනිත්‍ය විපාක මේ අපි බලාපොරොත්තු වෙන භාවනාව දිනු කරගන්නට බැරි බව මේ ආදී වශයෙන් සීලය පිළිබඳ කතා සමාධිය පිළිබඳ කතා, ප්‍රඥාව පිළිබඳ කතා සංවාස, ඒ වගේම විමුක්තිය පිළිබඳ විමුක්ති ඥාන දර්ශන කතා පිළිබඳව ඒ අරු මේ කරුණු අල්ලා සම්බන්ධයෙන් ඒ කරුණු අල්ලා කරන කතාවලින් අපි කලේ යුත්තේ මේ අය පිළිමද කරන්නේ. විශේෂයෙන්ම ගෙවල් වලට ගියාට පස්සේ නම් මේවා කරන්නට බෑ ඒක අපි හොඳටම දන්නවා. කාමික ලෝකයේ දුක ජීවනක ජීවිත ගත කරන අයට එහෙම කරන්නට බෑ. අද වශයෙන් මෙවැනි භාවනා පන්ති දවස් වලක් යන යාට පස්සේ මේවා පුණ්‍ය භූමියට ආවන්තන් යාට පස්සේ ඒ පොහේ කරන්නේ පොහේ දවසේ පිළිගන්නට කැමති දවසේ හෝ අද වශයෙන් ඔය කතා වලින් ඈත් වෙලා වැරදි කතා වලින් ඈත් වෙලා නිවැරදි කතා වල යෙදෙන්නට ඕන ඒක තමයි සම්මා වාචාව දිනු කරලා කියන්නේ ඒ කරුණ තුනක් දැන් අපි ප්‍රකාශ කළේ මේකේ කොයිනුත්යක් බලාපොරොත්තු වෙනා නම් ඇති කරගත යුතු කරුණ තුනක් මේවා ඒ අනුපාඩු කියන විට හිතන්නට එපා මෙයාගේ භාවනාව දිනු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ අදුපාඩු සමානම තියෙනවා නම් ඒක දකින්න දැකලා අදුපාඩු අයින් කරගන්න උත්සාහ කරන්න. ඊළඟ සාමාන්‍ය වශයෙන් යොදාගෙන පුරුෂතරම් මේ කිය දුක්ඛෝ ආරම්භ විදෝ වේති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ධාමහා දල්ල පරක්කමෝ අනිච්ච දුරෝ කුසලේසෝ ධම්මේසෝ කියලා. නැවතද මේ කිය මේ සීතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා විසින් ලෝකාවසරය විසින් ආරබ්ධ විද්‍යෝ විහෙදී ආරම්භන ලද ජීවිතයක් ඇතුව වාසය කරන්නට ඕන. අකුසලානං ධම්මානං පහනාය මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා සමාජයේ පිටතින් අන් අයට දෝෂාරෝපණය කරමින් ජීවිතනය කරමින් බොරු කියමින් මේ සාකාර සංඥා මේ මේ සංඥා කතාවලින් ඈත් වෙලා කටයුතු කරනවා මේවා තමාසේ තියෙන අදුපාඩු කියලා දැනගන්න ඕන. ඒවෙන් ඈත් වෙලා බීජය ඇති කරගන්න ඕන. මේ අරඹු බීජේ දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕන. ආරම්භ ධාතු, නිස්සම ධාතු, පවත්වන ධාතු කියලා බීජේ කොටස් තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම ආරම්භ කරන්න ඕන නම් යන්නට ඒක කල්පිය ඒකට පරිබෝධ කර ගන්න එනකොට ඒව නැඩගෙන නැඩගෙන ඉදිරියට ගමන් කරන්න ඕන. ඊටත් පස්සේ තමා සම්පූර්ණයෙන් භාවනා මාර්ගයේ ඉවතටම ඇද ගමන අතිප්‍රබල මාර පාක්ෂික උවදිරිය ගන්නට පුළුවන් ඒවත් සම්පූර්ණයෙන් මැඩ පියාගෙන යාමට සාම සමත් කර අධිකෝ දෘঢ়තර වීර්යයක් සමාලේ සංකාණය කර තිබෙන්නට එහෙම නැත්නම් මේ සිළුපට වීර්යයෙන් දැනෙන සිතකින් නැත්නම් මේ බුදුසුරු ගමනකින් නිවන් යන්නට පුළුවන් කමක් නැහැ. එම නිසා මේ අය කල්පනා කරලා අපි මේ නිදි පිළිතරා ඇතිවෙති කොහොමද අපි නිවන් යන්නේ? ඒක නිසා පුළුවන් තරම් දීර්ඝ ඇති කරගන්න ඕන. ඒ දීර්ඝ ඇති කරගත්තේ නැත්නම් අපිට කවදාවත් මේ සිතෝනිකයක් ලබන්නට බෑ. සමත වශයෙන් හෝ උපසනා වශයෙන්. එම නිසා ඒ දීර්ඝය අනිත්‍ය ධෝර උපදේශ ධර්මයේ බහත් නොතබන් ලැබෙන්නට ගන්නට ඕන. අද පොඩ්ඩක් දීර්ඝය කළා. හෙට දීර්ඝය අතහරිනවා. ඊළඟ සතිය ආයතනයක් ඔන්න පොඩ්ඩක් තවත් කීවේ ආරම්භ කරනවා. ඒකේ දායකට පමණක් සීමා වෙනවා. ඊළඟ සමානයේ සංසවාද වෙනකන් නැවත දෙයක් නෑ. මේ විදිහට කටයුතු කර කර කටයුතු කර කර කොටෙක්යි භාවනා කළත් සාර්ථක ප්‍රතිඵල පිටින් ගන්නට බෑ. ඒ නිසා ආරම්භ විදියෝ විරති අම්බන්වද දීර්ඝය ඇතුව දෙවියෝ වීර්යයක් ඇතුව කටයුතු කරන්න ඕන. තමා මේ තාක්කල් මේ සංසාරයේ දුක් විඳගෙන බිඳගෙන තනිනවා. තවදුරටත් මේ දුක් විඳින්නට යනවාද එහෙම නැත්නම් සංසාර දුන්නේ කියලා ගන්නට යනවාද නිවන්සෙන් සැනසෙන්නට යනවාද නිවන්සේ සාක්ෂාත් කිරීමට අපේක්ෂාවක් තිබෙනවා නම් මෙහෙම ජීවිතයෙන් තොර වෙලා කටයුතු කරලා කවදාවත් කරන්නට පුළුවන් මේ නිසා මේ ජීවිතය ඇති කරගන්නට ඕනේ කියලා ඒ ධීර්ය ගුණධර්ම වශයෙන් සංකාණය තුළ දිනු කරගන්නට ඕන. මේක කියන්නේ නෙමෙයි මේ ස්ථානයට පැමිණෙන්නේ සුඛීතව ඉන්නට නෙවෙයි මේ ස්ථානයට දෙන්නේ. නිසා ඒ වීර්ය ඇති කරගත යුතුමයි මේ හේතෝ විමුක්තිය බලාපොරොත්තු වන යෝගාවචරය විසින්. පස්වෙනි කාරණාවෙන් වදාරනා බුදුරජාණන් වහන්සේ පුණිතරම් මේකේ දුක්ඛෝ සම්මා හෝතේ යත් ගාමිනා කන්‍යා සමන්නාගතෝ අරියාය නිදේවිකාය සම්මාදිට්ඨේ ගාමිනා කියලා. මේ ආයතන මේකේ මේ ලෝකාවචරය විසින් මේකේ තෝ විමුක්තිය බලාපොරොත්තු වන යෝගාවචරය විසින් ඇති කරගත යුතුයි මොකද්ද සංඥාව ප්‍රඥාව නුවණ කුමන ප්‍රඥාවක්ද මේ සංසාර දුකින් මිදෙන්න සඳහා ඉතිගේ හේ දෙන්න හේතු වෙන අර්යාය නිදේශාය සම්මා දුක්ඛේ ගාමියම් ආර්ය උතුම් නිවනට පත් කරන්නා වූ දුක සම්පූර්ණයෙන් නැති කරන්නා වූ විද්‍යාත්ගාමී ආපඤ්ඤා සමන්නාලතෝ හෝති මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමට තන සමත්කන සංඥා හෝති පාණියක් වන්නට ඕන අර ඉස්සෙල්ලා කියපු කාරණා හතර දෙලින්ම සමත වශයෙන් හේතෝනි කියලා දෙන්න උපකාර වෙනවා. මේ කියපු කාරණා විශේෂයෙන්ම විපස්සනා වශයෙන් ලබන්නා වූ ඒ නිර්වාණ කීපෝන්න කියලා දෙන්න සඳහා උපකාර වෙන ධර්මයක්. ඒකෙන් සමතයක් දිනු කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම බලපාන්නේ විදර්ශනාව. එම නිසා සමාගයේ සිට තුළින් මේ පංචස්කන්ධය සමාගයේ රූපස්කන්ධය සමාගයේ වේදනාව ඒ වගේම සංඥාව සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය ඇති නැති නැති නැති යන ආකාරයේ දැකීමට පණ සමත් වෙන ප්‍රඥාවක් ඉදෙන්නට ඕන. නිකම් මේවා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා නෙමෙයි කියන්නේ නෙවෙයි. අනිත්‍ය අනිත්‍ය කියලා මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා පොතකින් කියා දැනගන්නේ නෙමෙයි. ඒ නැත්තම් ධර්ම දේශනාවක් අසලා මේ කියන්නේ මේකයි කියලා තේරුම් ගන්නේ නෙමෙයි. ඒ ඒ මොහොතේම වර්තමාන ස්වභාවය තමයි සංකප්පන්ද ලෝකය ක්ෂණයක් ක්ෂණයක් පාසා භංගයට පත්වන නිරුද්ධ වෙන අනිත්‍ය අනාකාරය දැකීමට තම සමත් වෙන සංඥාවක් කියන්නට ඕන. එවැනි සංඥාවක් නැත්නම් පිටිනිටක පිටිකාක කෙනෙකුට බෑ මේ විපස්සනාවෙන් කතා කරන ලබන කීතෝන්නේ කියලා බාගෙන ඉන්නකොට සමත වශයෙන් කියන ඒකෝ විදිය ලබාගෙන ඉන්නට පටන් ගන්නවා. එනිසා මේ දැනගන්න තෝරන සමාධි ප්‍රඥාව දිනුන ආකාරයෙන් පංචස්කන්ධ ලෝකයේ නැවත නැවත නැවත නැවත අනිත්‍ය යන ආකාරයේ දැකීම වාසය කරන්නට. දැන් කල්පනා කරන සමාධිය මේ කියපු කරුණු තමයි මොන මොන කරුණ මගේ සිත තුළ අදුපාඩුවක් වශයෙන් විද්‍යමාන වන්නේ ඒ කරුණ වල අදුපාඩු මා සකසා ගත යුතු කියන ආකාරය අපි කරගෙන ඒකේ සකසා ගන්නට ඕන. මේ දෝෂයේ වැඩි යුතු කියන ආකාරයක් තිබුණා. තව සංඥාවක් අපලන්න තියෙනවා. ඊට අමතරව මම කියලා සුද්ධියේ සිටිනවා කියන අත්මානය අපලන්න තිබුණා. මම කියලා කෙනෙක් සිටිනවා, මම කියලා කෙනෙක් සිටිනවා. මේ පුද්ගලයා නැවත උපදින්නට පුද්ගලයා නැවත ඉපදෙන්නට ආසාව තියෙනවා මේ මමයාගේ. මේ සත්‍යය පසුදින අවසෙද්දී අර වේග ක්‍රියාවලිය ඉතේ පවත්නා වූ චිත්තක වාහය බලාගෙන බලාගෙන යන ප්‍රතිමේ ඇති මරණ මොහොතේ. මේ ලෝකයේ ධර්මතාවය පිළිබඳව යම් මාතේ ප්‍රකාශ කළා. මම කියන්නම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සිදෙන විතරයි කෙනෙකුට අරඹෝ වීර්යයක් ඇතිව වාසය කරන්නට පුළුවන් වන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සිදෙන විතරයි මේ කිය කෙනෙකුට කෙලස් පවන කෙලස් නැති කිරීමට හේතු භූත වන හේතුන් ලබා ගැනීමට හේතු වන කතා අහන්න ලැබෙන කතා කරන්නට ලැබෙන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පතේ තිබෙන නිසාමයි මේ කිය කෙනෙකුට සාධනෙක් වශයෙන් මේ පංච උපාදානස්කන්ධයේ ඇති වෙන්නේ නැති වෙන දෙකීමට සමත් වෙන ප්‍රඥාවක් ඇතිවන්නේ මෙහෙම කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සීලිත නේදී දෙක්නා ඉමේසු පංච ධම්මායතෝ පටිච්චාය සත්තාරෝ ධම්මා උත්තරින් භාවේ සම්බා මේ යෝගාවචරයන් විසින් මේ කරුණ පහ ඇති කරගෙන එයි සිහිතලා සත්තාරෝ ධම්මා උත්තරින් භාවේ සබ්බා මීට අමතරව තවත් කර්ම හතරක් දිනු කරන්නට ඕන. මේවා මේ අය අතිකර ගන්නට ඕන පිටුල තමයි. අසුභා භාවේ සබ්බා රාගස්ස පහනාය. අසුභේ භාවිතා කරන්න මේ ගිය රාගයේ ප්‍රහාණය කිරීම සඳහා එන්නේ අය පොතපත් කරනකොට අසුභ භාවනා කරනවා. ඒක ප්‍රමාණවත් ගන්නෙ නෑ රාගයේ අධික පුද්ගලයෙකුට. විශේෂයෙන්ම තරුණ යෝගාවචරයන්ට අසුභය බඩ වඩා වඩන්නට සිදු වෙනවා. විස්වාගේ නැති කර ගැනීම සඳහා එම නිසා සමාජයේ සිට තුළ කවර ආකාරක හෝ රාග පිටින් දැනට වෙනවා නම් ඒක තමා දන්නවා ඒ බුද්ධයන් විසින් රාගේ නැති කිරීම සඳහා බඩ වඩා බඩ වඩා අසුබේ භාවිතා කරන්නට ඕන මේ තමාගේ ශරීර කූඩුවක් අන් අයගේ ශරීර කූඩුවක් ඇදී ඇති ආකාරයේ ඒවායේ ඇතුලේ ඇති අසෝචි මල මෝත්‍රා සෙන්සතු ආදී ආදී ඇති බව ඒවා දුක දහමන ආකාරය මේ ශරීරයේ නිරන්තරයෙන් අපවිත්‍ර වන ආකාරය බාහිර ස්වરૂපයෙන් මේක ලක්ෂණ රූපයක් වශයෙන් කිස්නාට ඇතුලෙන් අල්ලන්නට තබා සිටින්නට තබා අත්යෙන් අල්ලන්නට බැරි වෙන පයින් පාදන්නට බැරි තරම් පරම දුක්ඛන් දෝ දේවල් වලින් මේවා නික්මිතී ආකාරය ගැන සිහිපත් කරන්නට ඕන විතර විතර විශේෂයෙන්ම අර කියපු රාග කර්මයන් විසින් සමාජයේ සිටතර කවරක කෙනෙක් කවර කෙනෙක් සම්බන්ධයෙන් හෝ හරි හෝ වැරදි ආකාරයට රාග පිටිවිලි ජනිත වෙලා තියෙනවා මේ විදිහට අසුභා භාවයට බාරාගත් පහන අය අසුභේ භාවිතා කරන්න ඕන වඩ වඩා ඒක පළවෙනි කාරණාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙත්තා භාවයට බා ව්‍යාපාදස්ස පහන අය මෛත්‍රිය භාවිතා කරන්නට මේ කියේ ව්‍යාපාදස්ස භානාය මේ තරහව නැති කර ගැනීම සඳහා යම් කිසි යෝගාවචරයේ සිට නිරන්තරයෙන්ම කුසිත භාවයට පත් වෙනවා නම් නිරන්තරයෙන්ම කුසින කෝධ බහුල පුද්ගලයෙක් නම් පනාද නිරන්තරයෙන් තරහ යනවා නම් ඔහු විසින් අර පූර්ව කුසිත කරන අවස්ථාවේදී මෛත්‍රී කිරීමට අමතරව වැඩිපුර කාලයක් මෛත්‍රී භාවනාවේ නිරතවන්න ඕන. විශේෂයෙන්ම තරහා යන්නේ සිදුවන ආදීනව නැවත නැවත සිහිපත් කරන්න ඕන. සමාජයේ සිට තුළින්ම මතුවන්න ඕන තරහා යන්න ඉඩ දුන්නොත් මා නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා. ඒ වගේම සසරට ඇදලා යන දුකටපත් වෙනවා. මා තරහා යන සිද්ධාදී කටයුතු කළොත් ඇත්ත වශයෙන්ම මම බුද්ධ පුත්‍රයෙක් නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ නැහැ. එම නිසා මේ තරහා යන්නට මම ඉඩ දෙන්නේ නැහැ. තරහවට කියන්නේ ව්‍යාපාද නීවරණයට යටත් වීම. මම මේ යන්නේ නීවරණ ධර්මයන් මැඩපවැත්වීමට නීවරණ ධර්මයන් මැඩපවත්වා ඒ අභිභාව නිර්වාණය සාක්ෂාත් කිරීමට නැත්නම් මේ ධ්‍යාන සම්පත ලබා ගැනීමට ඒ හේතු විමුක්තියෙන් ලැබීමට මා ආශිර්වාද කරනවා නම් මේ කියපෝ ව්‍යාපාදයට මාගේ සිත තුළ නැවත නැවත ඇතිවීමට ඉඩ දෙන්නට සුදුසු නැහැ. කියන අවබෝධය ඇති කරගෙන ව්‍යාපාදයේ තරහවේ තියෙන ආදීන නැවත නැවත සම්මස්තනය කරලා මේ මෛත්‍රී භාවනාවේ බොහෝ වේලාවක් නිරතවන්නට ඕනේ. මෛත්‍රිය පාදක කරගෙන මොනක් කෙනෙකුට ඒ සියලුම දේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්. සමත වශයෙන් සාධිපස්සනා වශයෙන් දින සියලුම දේතෝ විමුක්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනාපාන සතිය භාවයේ තබ්බා එකක්ෝ පච්චේදාය තුන්වෙනි කාරණා වශයෙන් අර කරුණ පහේ කලින් කියපු කරුණ පහේ පිළිදලා මේ ඊට පස්සේ වැඩි යුතු කරුණු හතරක් ඉස්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අසුභා භාවයේ තබ්බා රාගත් පහනාය අසුභේ භාවිතා කරන රාගය නැති කිරීම සඳහා නික්කා භාවයේ තබ්බා ව්‍යාපාදත් පහනාය මෛත්‍රිය දිනු කරන්න ව්‍යාපාදයේ ප්‍රහාණය කිරීම සඳහා මේ කියන්නේ ආනාපානසති භාවයේ තබ්බා විසක්ඛෝ පච්චේදාය සමාධිය සිත තුළින් භාවනා කරන්නට ගියාට පසු නිරික් ආකාර පිටිවිලි ගලාගෙන යනවා නම් භාවනාවේම සිත නැවත නැවත යොමු කරන්නට නොහැකි වෙනවා නම් හිතට අනවශ්‍ය සිතුවිලි ගලාගෙන යාමක් විතරම වාගේ සිදුවෙනවා නම් එවැනි විසක්ක සිත තුළින් ඇතිවීම නැවැත්වීම සඳහා ආනාපානපති භාවයේ තබ්බා ආනාපානපති භාවිතා කරන්නේ විතක්කෝපච්චේ දාය මේ විතක්කයන් මැඩලීමට කපා හැරීමට අපේ කරන ලබන භාවනාවේ සම්පස්ථානය කවර අරමුණක්වත් උදාහරණයකට මේ ධාතු මනස්කාර වන්නට පුළුවන් නැත්නම් දෙන්නේ ඇගිලීම් වන්නට පුළුවන් එනම් කවරෝ අරමුණක් වන්නට පුළුවන් ඒ පුද්ගලයා ඒ භාවනාවේ නිරතවන විට මේක ආකාර අරමුණු කරා පිට දිවෙනවා නම් සමාගයේ පිට ඒ භාවනා අර්ධම්මණයම නැවත නැවත පිළිවන්නට බැරි නම් ඔහු විසින් తాවකාලික වශයෙන් අර ආනාපාන සතිය දිනු කරන්නට උත්සාහ ගන්න ඕන. මොකද විතක් වූපච්ඡේදාය. විශේෂයෙන්ම ආස්වාද ප්‍රාස්වාදයට බලාගෙන අර විසිද්ධි මාර්ගය වැනි පොත්පත්වල දැක්වෙන ආකාරයට ආස්වාද ඉවර වෙන තෙක්ම එකේ සිට 10 දක්වා ගන්නවා. ආස්වාද ඉවර වෙනකම් 1 2 3 4 ආදී වශයෙන් පහට නොවැඩි නොවැඩි සහ 10ට නොවැඩි වෙන ආකාරයෙන් ගන්නවා. පාසාස දෙස බලාගෙන 1 සිට 10 දක්වා ගන්නවා. 1 2 3 4 5 පහට නොවැඩ අඩු වෙන්නත් හොඳ නෑ 10ට වැඩි වන්නත් හොඳ නෑ ආස්වාසය ආස්වාසය නිමවන තෙක්ම ඒ දෙසම බලාගෙන කේතර 10 දක්වා ඒ විසුද්ධි මාර්ගයේ දක්වන ආකාරයට භාවනාවේ නිරත වෙනවා මේ අපි පළවෙනි වතාවට විසුද්ධි මාර්ගය කියලා ගන්නවා අපි ඉස්සර කලේ අපේ අත්දැකීම් වලින් කියන්නේ. එතකොට මේ විදිහට නැවත නැවත ආනාපාන සති සමාධිය භාවිතා කරන විට අර අනවශ්‍ය සිතුවිලි කෙනෙකුට කපා හරින්නට පුළුවන්. අපාහර කරපා හැරලා ඊට පස්සේ කම්මද්දට හෝ සිත සමාධිමත් වුණාට පස්සේ සමාගයේ මූලික මූලික භාවනා ආරම්භයේද සිත පිහිටවන්නට යොමු කරන්නට පුළුවන්. ආනාපාන සතිය නම් කරන්නේ ටිකටම ආනාපාන සතිය වඩන්නට පුළුවන්. වෙනත් භාවනාවක් නම් කරන්නේ ආනාපාන සතියේ කර්මද්දට දියුණු කරලා ඒ විතක්යන් මැඩගෙන ඊට පස්සේ අර මූලික කර්මස්ථානයේ සිත යොමු කරන්නට පුළුවන්. මේකයි තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාවතෙන් පදාලේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා මේකිය භාවයතබ්බා අස්මාන සමුද්ධාතාය අනිත්‍ය සංඥෝ මේකිය අනත් සංඥා සංඛාතේ අනත් සංඥේ අස්මාන සමුද්ධාතං පාපනාතේ දිත්තේ ධම්මේ නිබ්බානන්තේ මේකෙන් වදාලා අනිත්‍ය සංඥාව මේකේ භාවිතා කරන්ද කුමක් සඳහාද අස්මිමාන සමුද්ධාතාය මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා අස්මිමානේ නැති කිරීම සඳහා මේ අනිත්‍ය සංඥාව භාවිතා කරන්නේ අනිත්‍ය සංඥෝ මේ ඥානත් සංඥා සංසහතේ මේ අනිත්‍ය සංඥාව නැවත නැවත ප්‍රගුණ කරන යෝගාවචරයා විසින් මේ කිය ඒ ඔහුගේ සංකාණය තුළ මේ අනත්ත් සංඥා සංසාරයේ අනාත්ම සංඥාව පිළිදෙනවා. අනත්ත් සංඥෝ අත්මාන සමුද්ධාතං පාපනාති අනත්ත් සංඥාවේ පිහිටියාට පස්සේ අවබෝධ කරාට පසුව අස්මිමානයේ සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා දික්කේ ධම්මේ නිබ්බානන්ති මේ ජීවිතයේම නිවන සාක්ෂාත් කරනවා අනිත්‍යයෙන් තමයි අනාත්ම සංඥා පිළිගන්නේ මේව ගැන මේක කලින් ප්‍රායෝගික වශයෙන් විස්තර මේ ඇයිද ප්‍රකාශ කරලා තියෙනවා මේ සීමක පාඩ වලින් මේ කියපු කරුණු ඔප්පු වෙන අවස්ථාවක් අප කියපු කාරණාවක් එතකොට මේ දක්වා මේ ඇයිද ප්‍රකාශ කරේ කුමක්ද ඒ නීතිය හාමුදුරන්ට ප්‍රකාශ කර කරුණ නමයක්. සමාධි සිත තුළ මොහු කුලා නොගිය සීතෝ නෘත්‍යයක් නැත්නම් සමත වශයෙන් ධානයක් හෝ විදර්ශනා වශයෙන් කල සමෝතක් නිවන මේ මාර්ගඵලයක් නැත්නම් ඒවා ලබා ගැනීම සඳහා කල්මී කර්ම පහ සමාවේ සිත තුළ දිනු කරගත යුතුයි. පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ සහායකයන් ඇති බව කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ඇසුරු කිරීමේ නැඹුරු භාවය මේක තියෙන්න ඕනවා. දෙවන කාරණාවතෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සීලයක් තියෙන්න ඕන. අදුම වශයෙන් නිත්‍ය උපන්සීල ධර්මයක්වත් තමගේ සිතේ තියෙන්න ඕන. තුන්වෙනි කාරණාවතෙන් වදාළේ අනවශ්‍ය කතා. අපි සංසාරයට ඇද ගමන කතා වලින් ඈත් වෙලා යහපත් වූ අල්පේක්ෂකතා වැනි කතා වල යෙදෙන්නට ඕන. තුන්වෙනි කාරණාව වීර්යය කර ගන්නට ඕන. පසු අහක නොදමන පසු නොබසින වීර්යයක්, ඉවත නොදමන ලබන වීර්යයක් ඇති කර ගන්නට ඕන. හතරවෙනි පස්වෙනි කාරණාවෙන් යදාවේ මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැකීමට සමත් වන ආකාරයෙන් සංඥාව දිනවන්නට ඕන. ඇතිවෙන්නේ නැතිවෙන ගැටන ආකාරයෙන් සංඥාව දිනුනේ තිබෙන්නට ඕන. මේ කර්ම කමේ පිළිපද පුත්‍රයා යෝගාවචරය විසින් ඊට අමතරව තවත් කර්ම හතරක් දිනු කරගන්නට ඕන. ඒ කර්ම හතර කොමක්ද? අසුභේ භාවිතා කරන්න රාගය නැති කිරීම සඳහා මෛත්‍රිය භාවිතා කරන්න ව්‍යාපාදේ ප්‍රහාණය කිරීම සඳහා විතක්යන් නැදලීම සඳහා ආනාපාන සතිය භාවිතා කරන්න අස්මිමානයේ අරහත් ඵලයෙන් නැති වී යන අස්මිමානයේ නිරුද්ධ කිරීම සඳහා අනිච්ච සංඥාව බහල්තා කරන්නේ කියන එකයි. මේකේට මේ කතාව බුදුරජාණන් වහන්සේ දවදාලා. මේ කරුණම වෙනත් සූත්‍රයක වෙන දික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ එලෙසම වදාළා තිබෙනවා. මේ තිබෙන්නේ අංගුත්තර නිකායේ නාථනිපාතේ තව මජ්ක්‍ධිම නිකායේ කොහෙද තවත් තැනකත් මේ සූත්‍රය දැක්වෙනවා. හොඳයි මේ අය මේ කරුණ අවබෝධ කරගෙන මා හිතනවා මේ අයට කියලුම දෙනාට මේ කියපු කරුණ තේරෙන්නේ නැති කියලා. කාටවත් නොතේරුණයි කියලා දැන් කතා කරන්නට හේතුවක් නැහැ. අපි ඊටාම කර්ම කරුණු ටිකක් ඉදිරිපත් කරේ භාවනා සප්පායෝ කරුණු ටිකක්. ඒ අදුපාඩු තේරෙන්නේ දැටි තමන්ගේ අදුපාඩු සකසා ගන්න සකසාගෙන ඊට පසු මේ භාව තමා බලපොරොත්තු කරයි භාවනා වීම නිරතවන්න ඒ නිරත වීම තුළින් මේ ඇයට අදාදම වහවාම නිවනින් සැනසීමේ වාසනාව සත්‍ය උදාරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනනම් ආශිර්වාද කරනනම් මේ දේශනාව මෙතනින් ඉම කරනනම් සම්දෙනාටම නිවන් සුවපත් වේවා. හොඳයි දැන් හැඟීම් එසේම පැවතිද්දී අපේ පංචස්කන්ධය ඒකේ පාදේ ඔයේ පවතිනවා. දැන් අපි මේ ඔක්කොම මම කියන හැඟීමත් පැත්තකට අයින් කළොත් ඉතින් මම කියලා කෙනෙක් ඇත කියන හැඟීමත් අයින් කළොත් මම කියන හැඟීමක් මම කියලා කෙනෙක් නැහැ කියන හැඟීමත් අයින් කළොත් ඔන්න තද පහවීම තියෙනවා. සියලුම සිතිවිලි අපේ සිතින් ඈත් කරනවා. ඒ සිතින් ඈත් කරනකොට මේවා ඒ වෑයේ පාදයේ පවතින තත්ත්වය උදාගත කරගන්න. එතකොට රූපබද රූපබදේ පාදයේ පවතින අයක අපි කියලා ගන්නෙත් නෑ මගේ නෙවෙයි කියලා ගන්නෙත් නෑ හේතුවට ඒක පවතිනවා. වේදනාවද අපි ඉස්සෙල්ලා ආත්ම ආත්ම වශයෙන් කතා කළා හන්ද නෑ කියලා කතා කරලා වේදනාව වාගේ වේදනාව හේ ඇති ඇති නැති නැති යන මට මොකෝ කියලා මේ මේ தත්ත්වය අවබෝධ කරගත්ත පුද්ගලයාගේ පිට පැත්තකට වෙනවා. ඒව ඇති වුණත් මට මොකෝ වේදනාව නැති වුණත් මට මොකෝ මගේ නෙවෙයි. ඒන ස්වરૂපේ එකයි ඒකේ සත්‍යතාවය එකයි. මෙසින් ඒවා ඒ විදිහට ඇති වෙමින් නැති වෙමින් යනවා මට ඇති විශේෂත්වයක් එන්නේ නැහැ මට මොකෝ සංඥාවල දෙලෙසින්ම ඇති වෙමින් නැති වෙමින් ඔහේ යනවා සංස්කාරත් එහෙමයි විඥානත් එහෙමයි මේක සතතා ස්වરૂපේ යථා ස්වરૂපේ යථා ස්වરૂපේ තමයි අපි බාරගන්නේ. යථා ස්වરૂපයේ යථා ස්වરૂපෙටම අපි පාර කරලා අපි මෙහෙම නිදහස් වෙනවා. දැන් ඒ පුද්ගලයා තුළ මේ ඉස්කෝලේ ලෝකයේම අල්ලාගෙන පැටලි පැටලි අපි කියන්නේ දිනපත් වෙලා බැඳලා කියන්නේ ඒ බැඳීම් ඔක්කොම සිටේ පැවතුනේ. ඒ බැලීම් වලින් තමයි අපි මම කියලා මගේ කියලා අර සංනාවෙන් දිට්ඨියෙන් මානින් ගත්තේ. මේ බැලීම් මොනවද සිතිවිලි ඇති වී නැති වී යාම පමණයි. අර හැඟීම් ඔක්කොම අයින් කරපුවම හේතුන්ට අනුකූල සිතිවිලි ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට සිතිවිලි ටික නැති වෙනවා. සිතිවිලි කියන එකට නාමස්කන්ධයමයි මම ගත්තේ. එතකොට සංඛායන් උපාය උපාදානං චේතසෝ අදිස්ථානාදී නිවේශනයන් න උපේතින උපාදීතින අදිස්ථාප්‍යක්ඛාමීති මේ කිසිවක් ආත්මය කියලා ගන්නෙත් නැහැ දැනෙමකොත් නැහැ කිසි දෙයක් නැහැ මේ සම්මාදිට්ඨිය දේශන ආකාරය කියන්නේ එතකොට දැන් තේරෙනවද කියන කතාව එතකොට දුක්ඛමේව උප්පජ්ජමානා උප්පජ්ජති දුක්ඛ නිරුද්ධමානා නිරුද්ධති इति නසංකති නිබ්බිචිකිච්ඡති අපරප්පච්ඡා ඥානමේවත් එත්ත හෝති එස්සාතාවෝ පච්ඡායන සම්මාදිට්ඨි හෝති මෙතන මේ දැන් සතරතාවේ බාහිර කළාට පස්සේ අපි දකින්නේ මොකද්ද දුක්ඛමේව උප්පජ්ජමානා උප්පජ්ජති උපදින්නේ දුකක්මයි දුක්ඛමේව නිරුද්ධමානා නිරුද්ධවති නිරුද්ධ වන්නේ දුකක්මයි. නැත්නම්කට නිවැරදි කිසිය ගැන කිසිම සැකයක් නැහැ. මොකද හේතුව අපරප්පච්ඡාඥානමේ වස්සෙච්ච හොති. බුදුහාමුදුරුවෝ කියවට නෙවෙයි පොතේ තිබුණට නෙවෙයි ධර්මදේශයන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කළාට නෙවෙයි. ඉතින් හිතලා නෙවෙයි සක්කොලින් විතක්කොලින් ඔප්පු කරගෙන නෙවෙයි අත් දැකලා. සත්‍යස්ස ලෙස පතවත පතුලින් ධර්මයේ දැකලා දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජතේ දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධති දුකක්ම ඇති වෙනවා දුකක්ම නිරුද්ධ වෙනවා එතන මම කියන හැඟීමකුත් නෑ මම නැහැ කියන හැඟීමකුත් නෑ සංහාවකුත් නෑ මාන දිට්ඨිය ආදී වෙනත් කෙලෙස් ධර්මයකුත් නෑ දැන් මේක බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනා කරන උපාද සූත්‍රයේ ලොකු සූත්‍රයක ලෝකෝ විත්තේ රූපත් උත්පාදෝ පාතමා උත්පාදෝ කිති අභිනිබ්බති පාතභාව දුක්ඛච්ඡේතෝ උත්පාදෝ රෝගාණං කිති ජාති මරණත් පාතභාව ඒ කියන්නේ මම නෙමෙයි මේ රූපේ යම් කිසි උත්පාදයක් ඉදීමක් තියෙනවා නම් සිටි සරණක් පවතිනවා නම් ඕගයන් දෙහි දීමේ ස්ථානයක් ජාති මරණස්ස පාත භාවෝ මේ ජරා මරණස්ස පාත භාවෝ ජරා මාන්නය පාත භාවය. ඒ කියන්නේ පහළ වීම. වේදනාව යම් කිසි විදියකින් හටගත්තම ඒකටත් කියනවා. මේ විදිහටම. දුක්ඛසේතෝ පාද වේදනාවේ ඉදීමක් තියෙනවා. ආ සංඥා කියනවනම් ඒකත් දුකේ ඉදීමක්. සංඛාර පහළ වුණා නම් ඒකත් දුකේ ඉදීමක් විඥාන අපේ සිත තුළ පහළ වුණා නම් ඒකත් සිත්තේ දුකේ පහළ වීමක් මේක නිකන් සියුම් දැනීම් මාත්‍රයකින් මේ දුකක් නැති වෙනවා දුකම නිරුද්ධ වෙනවා කියන එක නෙවෙයි මෙතෙන්දී දුක්ඛ සමුදය දුක්ඛය දෙක ඒ සත්‍ය දෙක එකතු කරලා දකින්නට පුළුවන් සත්‍යයක් තියෙන්න ඕනේ නිවන දකින්න. තේරෙන්නේ? ඒ කියන්නේ මේ රූප කොට යම් විදියකින් අපි හිතමු කෝටි කෝටි ප්‍රකෝටි ගණන් කියන රූප කලාව ඇති වෙමින් නැති වෙමින් යන හැටි අපේ භාවනාව තුළින් අත්දකිනවා. කවුරුත් ඒවත් නෙවෙයි අපරප්පච්චානානමේ වසෙත් හෝති අපේම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අපි දැක දැකා සිටිනවා. රූප කොට ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් යනවා. වේදනා සංඥා ආදී සියලුම කොට මෙලෙසින්ම ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ රූපුගේ ඇතිවීමම ඒකාන්ත දුක. හේතුව මොකද රූපේ එල්ලලා අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපි විඳා රූපේ තිබෙන තාක්කල් අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපිට විඳින්නට තිබෙනවා. මේ රූපේ පවත්වන්නට ඒ විදිනවනේ. විදෙන්න විදින්න නැවත නැවත ඉතින් මේකට පොහොර දාන්න ඕනේ. නැවත නැවත හැදෙන්නේ. බෙහෙත් ඉල්ලන්නට ඕනේ නෙවෙයි ආකාර ව්‍යායාම කරන්න ඕන කෑම දෙන්න ඕනේ වතුර දෙන්න මේ ඔක්කොම දුක තමයි. අපි මේවා කරන්නේ දුකක්ම උපදවා ගන්නට. එතකොට මේ විලාවේ පහළ වෙච්ච රූප ගොඩ පවතීමම ඒකාන්ත වශයෙන් දුකක්. අතන රිදෙනවා මෙතන රිදෙනවා සද්ද වෙනවා ඇඬ වෙනවා බුලි වෙනවා නොයෙක් දේවල් නොයෙක් විකාර නොයෙක් දුක් අපි මේවා දුක් කියලා දන්නේ මොකද ඉරියව්වේ හට මෙහාට මාරු කරන නිසා දුක මාරු කර කර ඉන්න. අපිට හිතගෙන ඉන්න බෑ දුක වෙලාව. ඉඳගෙන ඉන්න බෑ දුක වෙලාව. වැඩි වෙලාවක් නිදාගෙන ඉන්නත් බෑ. වැඩි වෙලා ගමන් කරන්නත් බෑ. ඒ කොහොමද අපි ඒවත් මාරු කරන ඉරියව් දුක් නැති කරන්න තියෙන්නේ. කොහොම කළත් මේකෙන් කවදාවත් ගැලවීමක් නෑ. රූප කොට තිබෙන තාක්කල් දුක් කොට එතන. රූප කොටේ පහළ වීම කියන්නේ දුක් කොටේ පහළ වීම. මේ රස එතකොට රූපේ පැවැත්ම ඒකාන්ත දුකක්. මේ දුක නිසා අනාගතේ අනන්ත ප්‍රමාණ දුක් පැහැට තව එන්න දෙනවා. එතකොට මේක දුක් සමුදය දුක ඇතිවීමේ හේතුවක්. එහෙනම් පංචස්කන්ධයේ දුක් නිසා දුක් සංකේත නංගලා බලන්නයි අපි මේ කියන්නේ. දුක්ඛමයේ උප්පත්තිමාන උප්පත්තිති දුක්ඛ නිවිච්චමාන නිවිච්චති දුකක්ම ඇති වෙනවා දුකක්ම නැති වෙනවා. එතන සංකත නිමිති කිසි සැකයක් නැතාවක් නෑ. අප්‍රත්‍යඥානයේ වශයෙන් තෝරි තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න ඕනේ. එහෙම නැතුව නෙවෙයි කියනවා. එතකොටයි නිවන් ලැබෙන්නේ. එතකොට දැන් මොන වේදනාවක් පහළ වෙනවා. අපි ඉතින් දුක් වේදනාව දුක කියලා ඒකාන්ත වශයෙන්ම දන්නවා. දුක් වේදනාවක් කියන්නේ අපි ඉතින් අල්ලනවා මේක සැප ඒකත් ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්න ඕන. සුඛ වේදනාව සුඛෝ දක්වබ්බා බුදුරජාණන්සේ ලෙසින් වදාළා. සුඛ වේදනාව දුකක් වශයෙන් දකිනවා. සුඛ වේදනාව නිකන් ඇති උනේ නෑ. ඒක ඇති කරගන්නට හේතු භූතෝ කර්ම අපි සම්පාදනය කරගන්නට ඕන, ලං කරගන්නට ඕන. සුඛ වේදනාව ඇති කරගන්න. ඒක සුඛ වේදනාව ඇති කර ගැනීමේ දුක. ඇතිවෙච්ච සුඛ වේදනාවට අපි ආශා කරනවා ඇතිවෙච්ච ගමන් සුඛ වේදනාව එතනම බිඳ හැරෙනවා. අපේ ආශාව කොච්චෙක් පැවතුනත් මේ සුඛ වේදනාව පවත්වා ගන්නට ඕනේ කියලා අපේ ඕනෑවට අනුව ඒක පවතින්නේ ඒකේ ස්වરૂපය ඒකේ යථා තත්ත්වයේ ඇති වූ ගමන් නැති වී යම් මෙහෙම කඩාගෙන හැරෙන වේදනාවක් තමයි වේදනාව. ඒ වේදනාව කඩා හැරීමම දුකක්. ඊළඟට ඒ වේදනාව නැවත නැවත අපේ තියෙන ආශාව නිසා නැවත නැවත ලං කරගන්නට ළඟා කරගන්න උත්සාහ කරන ඒ ගන්න ලබන සෑම කර්තව්‍යයක්ම දුකක්. මේ වේදනාව අපි ආශා කරන සුඛ වේදනාව සුඛ වේදනාවට ආශාව කියන්නේ දුක් සමුදය සත්‍ය ආශාවයි. ඒ ආශාව නිසා නැවත නැවත සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපට විඳින්නට සිදු වෙනවා. සමහර විට නෙමෙයි බොහෝ විට പ്രേත ලෝකයට කල්වි යනවා. තිරිසන් ලෝකයට ඇදහැරෙනවා. නිරේත කඩාගෙන හැදෙනවා. මොකක්ද මේ? මේ වේදනාව සුඛ වේදනාව ආස්වාද කරලා ඒකට තියෙන තෘප්තියෙන් ගැලිලා ඒක අභිනන්දනය කරලා ඒක ග්‍රහණය කරලා ඒකට බැඳලා තියෙන නිසා දුක වේදනාව ඇති කර ගැනීමත් දුකක්. දුක වේදනාව නැතිවීමත් දුකක්. දුක වේදනාවට ආශ්‍රය කිරීමත් දුකක්. ඒ තුළින් ඇතිවෙන්නේ මහා දුකක්. මේ සත්‍යය අපි දකිනවා නම් දුක් වේදනාව දුක බව අපි කවුරුත් දන්න නිසා මේ සත්‍ය ආදියට දකිනවා නම් දුක වේදනාවක් ඇති වෙනකොටම දුක්ඛ මේ උපජ්ජමානා උපජ්ජති මේ දුකක්මයි ඇති වෙන්නේ දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධතේ මේ දුකක්මනේ නැති වෙන්නේ. දුක්ඛ වේදනාව තියෙනවා. වේදනාව විඳින කෙනෙක් නෑ. අර පස්ස අයින් කරන්න තියෙන්නේ මම දිය නෑ කියීම මම නෑ කියන්නේ ඔක්කොම ලක්ෂපත්ත බෞද්ධවට පැත්ත වශයෙන් ඒ ඔක්කොම දේවල් ඔක්කොම සිතින් අයින් කරලා තියෙන්නේ. දැන් මේ අපේ පිළිසුදු ඕ සත්‍ය යථා තත්ත්වය සතසූ රූපේ අපි මේ දකින්නේ. එතකොට අර දුක් වේදනාවක් ඇතිවීමම දුකක්. සුඛ වේදනාවක් ඇතිවීමම දුකක්. අපි ඊයේ කොහොමද කියවා දේශනා මාතන පිළිවෙලට කොහොමද මේ මොකද්ද සූත්‍රයක් කරලා නම් මම ඒක කියන සුඛ වේදනාව දුකක් වෙන ආකාරය අත්දකින ආකාරය අපි ප්‍රකාශ කළා. ප්‍රීතිය සුඛ දුකක් බවට පරිවර්තනය වෙන්නේ ඒ ඒ ප්‍රීතිය ඇතිවීමම දුකක් බව. විශේෂයෙන්ම දෙවන තුන්වන ධ්‍යානවලදී අපි ඒක ප්‍රකාශ කරේ දෙවන ධ්‍යානයේ ඉන්න පුද්ගලයෙකුට ප්‍රීති සුඛ ප්‍රීති සහගත එකක් ඇති වුණාට පස්සේ තුන්වෙනි ධ්‍යානයේ ඉන්න පුද්ගලයෙකුට ප්‍රීති සහගත එකක් ඇති වෙනකොටම අර තුන්වෙනි ධ්‍යානයට වඩා මේක මහා දුකක් කියලා ප්‍රීතිය දුකක් කියලා වැටෙනවා. හතරවෙනි ධ්‍යානයේ ඉන්න පුද්ගලයෙකුට සුඛ සහගත සිතිවිල්ලක් ඇති කරගන්නකොටම සුඛ සහගත තුන්වෙනි ධ්‍යානය ඇති වෙනවා ආකාර මහා විඥාලාවක් කියලා කියනවා. ඒ විදිහට අපි ඒක දිගින් දිගට විස්තර කළා. එතකොට මේ වේදනාව ඇතිවීම ඒකාන්ත දුකක් වේදනාව පැවතීමේ කාණ්ඩ දුකක් වේදනාව ඇතිවීම පැවතීම දුක ඇතිවීමේ හේතුවක් මේක දකින්න ඕන දුක්ඛේසා දුක්ඛ සමුදය සත්‍ය චතුරාර්ය සත්‍ය දෙක අපි එක්තරගෙන එක්තරගෙන මේ යන්නේ හිතන්නේ පහ මේ බුද්ධ දේශනාවට පටහැරි මේ ආහඳුරු මේ ආගේ සත්‍යම් පටලවාගෙන කතා කරනවා කියන්නේ බුද්ධ දේශනාව වලින් ඒවා අපිට ඔප්පු කරන්න පුළුවන් ඕනේ තරම් අපි මේ කියන කතාව ඒ වගේම තමයි සංඥා අපේ රූප වේදනා සංඥා ඊළඟට අපි කතා කරන්නේ සංඥාවල් කියන්නේ ඒකාන්තයෙන්ම දුකක් ඇතිවීමමයි. ආ ඒක නම් කිසිම වෙනසක් නැවන්න දැන්නේ. ඒ කියන්නේ අපේ සිත තුළින් දැන් අපි හිතමු මෙතන මේ පුද්ගලයෙක් කවුරු හරි මහත්ෙක් ඉන්නවා. මෙයා මට ආමුතු වචනයක් මොන හරි කියලා තියෙනවා. මම මේක දන්න. දැන් මේක දැකපු ගමන් මම සංඥාවක් ඇති කරා මේක මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. ඒ සංඥාව ඇති වෙනකොට මෙතන ඉන්නවා. දැන් මෙතන ලක්ෂණ කාන්තාවක් ඉන්නවා අප්සරාවක් කියලා මට තේරෙනවා. ඒ අප්සරාව කියලා තේරෙනකොටම මෙතන දී ගන්නවා. දැනෙනවා. පරිලාහයෙන් දැනෙනවා. චිත්ත පරිලාහයෙන් දැනෙනවා. අර සංඥාව ඉවත් වුණා නම් මේ අප්සරාවක් කියන සංඥාව ඉවත් වුණා නම් මෙයා මේ විදිහට කියලා මට දෝෂාරෝපණය කරපු බුද්ධලේ කියන සංඥාව ඉවත් වුණා නම් මේ පණිඩක් වරම තමයි. තේරෙනවද? ඉතින් මේ තුල තියෙන මේ බඩුකත් වගේ තමයි. මොකක්වත් ලෝකයේ වෙනසක් නැහැ. මම උදාහරණයක් ගන්නම් මේ අද මේ ගැඹුරු දහම් කියන ටිකක් අරින් මේ කතාවක් කියන එකක් හොඳයි. මේ පස්සේ මම ඉන්දියාවේ ඉන්නකොට මම උදේ තුන්වෙනි තත්ත්වයේ කාමරේ හිටියා. ඒ ඉස්සරහින් තවත් එක තුන්වෙනි තත්ත්වයක් හෝ හතරවෙනි තත්ත්වයක්. ඉතින් එහා මුළු විශ්වයම දෙන්නේ අහස පමණයි. මොකක්වත් දේවල් වල මුකුත් නැහැ. මම ඇඳේ ගාන්න දැන් මේ කාමරේ කුටියේ හිටපු ඒ බිල්ඩින් එකේ හිටපු සුද්ධියක්. සුදු නොනැති අර මහලේ උඩට නැගලා ඒක සම්පූර්ණ සමතලා අත් දෙක කකුල් දෙක නමලා ඒ දෙක උඩින් දැනෙන්න දැනෙන්න කියලා නික සාධික තියාන අහස දෙස බලනවා. දැන් මුළු අහස පුරාම තියෙන මේ රූපේ පමණයි. මම කල්පනා කරා මේක මේ මොකක්ද අර කැමරාවකට කරන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් දැක්කනම් මේක ගත්තනම් මුළු ලෝකෙම ප්‍රකට වෙන චිත්‍රයක් වෙනවා. ඒ තරම් මේක චමත්කාරයි. ඉතින් මම දැන් මේ හිතනවා මට ඒ වෙලාවේ කැමරාවක් මම කැමරාවක් තිබුණා මමත් මේක බලනවා. මොකද මුළු දිස්සේම ඈතට බැලූ බැලූට අපි මේන්නේ අහස. දැන් මේක මේ රූපේ විතරක් ගණිත මම නවී නමාගෙන ඒක මට වැළඳ තියාගෙන ඒ නිකකට අත් දෙක තියාගෙන අහස දෙක මෙහෙම බලන්න. හරිම සාර්ථකයි හරිම සමාස්කාරයි. හරිම සෞන්දර්යයි. ඉතින් මේක දෙන්න මම ටිකක් කරලා බලන්නේ මා අයියෝ මේක ගන්න තිබුණම චිත්‍ර මේකක් දැන් චිත්‍ර මේවා ගන්න චිත්‍ර ගන්න කියනකොට නෑ ලැබතනම් මේක ලෝක ප්‍රකට මේවාටක් වෙනවා මම දැන් ටිකක් මෙහෙම බලන්න මගේ සිරුරේ යම් දෙයක් බලන්න නිසා හිත නතර වෙනවා ඉතින් මම ටිකක් කරලා බලහන් ඉන්නකොට හිත කොහොම නතර වෙනවා නතර වෙනකොටම අරක නිකන් විශ්තුකඩයක් ඒ කියන්නේ කල්පනාවක් තියෙනවා කියන කෙනෙකුට gadol එක. මොකක්වත් එහෙමද නෑ. නිකන් ඔයේ අර කියන සමස්කාරයක් නෑ, අර කියන සුන්දරත්වයක් නෑ. අර කියන ලෝකප්‍රකට භාවය ඇති වෙන භාවයක් නෑ. මේ සිතින් අපි ඒක දකිනකොට ඒ විදිහට හිත තුළ මේවා ක්‍රියාශීලී වෙනවා. සිතින් මේක අයමුණා නම් අර සංඥාවල ඔක්කොම දෙමින් අයමුණා නම් ඒක සාධුවේ ඔපෝසි. තේරුණාද දෙයකට? මේ දුකේ අල්ලගෙන දඟලන්නේ මේ සංඥාවෙන් පටලවගෙන පටලවගෙන. හ්ම්? අන්න සමස්කාරයත් වශයෙන් නේද. ඊට පස්සේ දැන් මේ සංඥා මෙලෙස ඇතිවීම මේ කාන්ත වශයෙන් දුකක් වෙනවා. ඇති ඇති මොහොතම අර සිතුවිලි සිටේ ගලා යනවා. මේක හොඳ දෙයක් මේ හොඳ ලක්ෂණයි ලෝක ප්‍රකට වෙනවායි කොච්චර සමස්කාර සිතුවේ ඒ ඔක්කොම සිතතුලින් ගලාන සිටිවිලි. ඒ ගලා යාම නතර වෙනකොට මේ නතර වීමේ සුවය දැනෙනවා. සිටිවිලි ගලා යන. සුවය දැනෙනකොට සිටිවිලි ගලා යන කොච්චර දුකද කියලා කියනවා. ඒක දකින්න නැති කෙනෙකුට දකින්න බැහැ. ඒක නිසා මේ සිටිවිලි සංඥා ගලා යාම මේ කාණ්ඩ දුක. ඒ සංඥා තුළින් නැවත නැවත සංඥා ඇති කරගෙන ඒ සංඥාවට අනුව අපිට වේදනාවක් තියෙනවා. හොඳට ඇතිවෙද්දී තියෙනවා සුඛ වේදනා. නරක තියෙනවා දුක් වේදනා. වේදනා ඇති වෙනවා. වේදනාවල ගන්න තවත් සංඥා ගන්න. ඉතින් හොඳයි හොඳයි කියනවා දුක වේදනාවට ඊට පස්සේ තවත් කොටස් කොටස් වශයෙන් හතම හොඳයි මෙතන හොඳයි තවත් තවත් සංඥා. මේ විදිහට සංස්කාර කලාගෙන ගලා යනවා. ඒක මොකද්ද? අවිද්‍යාවත්‍ය සංඛාරා අවිද්‍යාවෙන් සංස්කාර වෙන. ඒකෙන් මොකද වෙන්නේ? ඒකාන්ත වශයෙන්ම සත්‍ය දුක වැඩි වෙනවා. එතකොට සංඥා ස්කන්ධයේ පහළ වීම මේ කාර්යයෙන් ඒකාන්ත දුක්ඛ සත්‍ය වෙනවා සංඥා ස්කන්ධයේ පහළ වීමම අනිත් අතින් දුක්ඛ සංදේ සත්‍ය භාවයේ පත් වෙනවා එනවා සංස්කාර ස්කන්ධයක් නෙමෙයි අපි මේ කුසල් කරනවා මහා ලෝකයට හිතන්නේ ඒවා හොඳ ධර්ම කියලා. වරදවා හිතන්න එපා කුසල් කරන්න එපා කියලා මේ මම මේ කියන්නේ. මේ ධර්මයේදී ඇත්ත ඇත්තටම පෙන්වා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. මේ කුසලයෙන් පවා අපට ජාති දුක, ජරා දුක, අක්කම දුක් විඳින්නට සිදු වෙනවා. අර ශ්‍රීපාදයේ අපේ ආමලෝ දෙන්නේ කියා කකුල් දෙක දැන් කොල්ලන්නට බඩ දුක් විඳ විඳ ඇති විදිහම මොකද ඒවා ඔන්න කුසලයේ තියෙන දුක දැන් පේනවා නේද කියලා. තියෙන විදිහට ඒකත් තේරුම් ගන්න. මේ නෑ කුසල් වැඩිපුර වැඩිපුර කරනවා නම් මේවා කැඩලා බිඳලා ගෙට්කම නෙති. මොකද මේකේ අර අවිද්‍යා සත්‍ය සංකල්ප. අවිද්‍යා වගේ සංස්කාර ක්‍රියාත්මක වෙනකොට සංස්කාර වල යථාර්ථ රූපයක් දෙයක් තේන්නේ බැහැනවා මෝහයෙන්. එහෙම. මේ නිසා මේ සංස්කාර අපේ සිත තුළින් මෙලෙස ගලා යාම ඒ ඒ ගලා යාම දුකක්. ඒකනේ අර මනසකාර නිරෝධය ගැන අපි කතා කරනකොට මේ මනසකාර නැවත නැවත ඒවම දුකක් වශයෙන් තින්නේ දැන් දවස් 3කට නේද? එතකොට මේ මානසිකාර බලායාමේ කාන්තෙන් දුක, මේ මානසිකාර බලායාම කියන්නේ සංස්කාර පිට තුළ අවිද්‍යාවන්සය කියන සංස්කාර. ඒකෙන් නැවත දුක් ගොඩක් ඇති වෙනවා. එතන වෙන්නේ මොකද්ද? දුක් සමුදයක් බවට පත් වෙනවා. සංස්කන්ධය දැන් එකට වරන් යන්නේ දුක් පැවතීම දුක්ඛ සත්‍ය වශයෙන් තේරෙන්නට ඕන විඥාන සංදේ පැවතීම දුක්ඛ සංදේ සත්‍යය පැවතීම විසින් තේරෙන්නට ඕන මේ ඇයි හිතා ගන්න පුළුවන් දෙයක් නෙකේ කල්පනා ඈ යම්සා මේ ලෝකයේ දුක් විඳිනවා නම් අපේ දැනීම මාත්‍රේ පවතින නිසා තමයි මේ දුක් විඳින්නේ මේ දැනීම මාත්‍රේ නැත්නම් අපි මේ ඔක්කොම තිස්සන් නැති කළා කියන්නේ මෙතන අත් දෙන්නක් දීලා අපි කැටුවත් කේතුවත් මොනවා විවත් ඔපරේෂන් කරන මොනවා කරන්නේ අපිට දුක තියෙන්නේ අපේ මේ විඥානයේ ප්‍රවත්ම ප්‍රවතිම නිසාම අපිට අනන්ත අස්වාන දුක්ඛයක් විඳින්න සිදුවෙනවා අපි හිතන්නේ විඥානය තමයි මම කියලා මම කියලා ගන්න විඥාන සිටින්නේ ඒකත් එකක් ඒකත් සංස්කාරය මම කියලා ගන්න ඇඟීමත් සංස්කාරය ඒකත් තියෙනවා නේද මේ විඥානය මෙලෙසින් පහළ වීම නිසාම අනන්ත ප්‍රමාණ දුක් ඇති වුණා. විඥානය